ඉතින් මේ අවබෝධය මේ නුවණ ඇති වුණේ හිඳ තමයි අපි පින්නත් මේ බණ අහන්නේ. දහම් පුස්තක කියවන්නේ. දහම් සාකච්ඡා සිද්ධ කරන්නේ. ඊළඟ භාවනා කරන්නේ. සීල් රකින්නේ. මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ අපිට මේ සංසාර දුක්ඛය හොඳට දැනিলা මේකේ ඉන්න එක හොඳ නෑ කියලා මේ වෙනකොට දැනෙලා තියෙන නිසා.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 හැබැයි මේ අතර හිටිය පින්වත්නි අරිහත්ත්වයටපත් නොවුණු ප්‍රතිපත්තිය පුරමින් සිටින භික්ෂුන් වහන්සේලා. හැබැයි අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේලා මුගලන් මහරහතන් වහන්සේලා හින්දා ඒ ශාමින් වහන්සේලාට පුදුමාකාර ලාභයක් තිබුණා. මේ දේශනා සඳහන් වෙනවා සමහර සාමින් වහන්සේලා දැන් උදාහරණයක් ගත්තොත් ඔන්න දැන් මුගලම් මහරහතන් වහන්සේ සාමින් වහන්සේලා 40 දෙනෙක් විතර ළඟ තියාගෙන කමටහන් කියා දෙනවා ඊළඟට සාරිපුත්තයන් වහන්සේ සාමින් වහන්සේලා 39ක් විතර ළඟ තියාගෙන කර්මස්ථාන කියලා දෙනවා ඊළඟට මහා චුන්ද මහරහතන් වහන්සේ සාමින් වහන්සේලා 19ක් විතර ළඟ තියාගෙන කර්මස්ථාන කියා දෙනවා ඉතින් හරීම ලස්සන සිද්ධියක් මෙතන වෙලා තියෙනවා ඒ විදිහට.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 ඉතින් මේ විදියට කටයුතු කරලා දින කීපයකින් තථාගතයන් වහන්සේ එලි මහණේ ඒ ආරාම භූමියේ ඉඳගෙන ඒ ස්වාමින් වහන්සේලා සමග රැස්සලින් අවස්ථාවක තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි දැන් මේ සංඝ පිරිස හරිම පාරිශුද්ධයි. පිරිසුදු සංඝ පිරිසක් දැන් ඉන්නේ ආරාම භූමියේ සියලුම සාමින්හන්සලා දැන් පිරිසුදුයි. ඇයි පිරිසුදු? සමහර සාමින්හන්සේලා සංයෝජන ධර්ම 10ම ප්‍රහාණය කිරීමෙන් අරිහත්ත්වේ සාක්ෂාත් කරලින්නේ. ඒ අතර මෙතන ඉන්නව සමහර සාමින්හන්සේලා සංයෝජන ධර්ම පහක් ප්‍රහාණය කළ අනාගාමී භාවයට පත් වෙච්ච. ඊළඟට මෙතන ඉන්නවා සංයෝජන ධර්ම තුනක් ප්‍රහාණය කරලා ඊළඟට රාගදේශ මෝහාදිය තුනී කරගෙන ඉන්න සකෘදාගාමි උතුමන් වහන්සේලා. ඊළඟට මෙතන ඉන්නවා සංයෝජන ධර්ම තුනක් ප්‍රහාණය කරපු සෝතාපන සාමින්හන්සේලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උතුම් සංඝරත්නය උතුම් භික්ෂුන් වහන්සේලා සැබෑවටම අංජලි කරණීයයි. එන දොහොත් බුදුන් කියලා වන්දනා කරන්නට සුදුසුතුමන් වහන්සේලා. ඊළඟ දේශනා කරන මේ ස්වාමින් වහන්සේලා මේ සංඝ පිරිස ආහුණෙයයි. පාහුණෙයයි. දක්ඛිණෙයයි. ඊළඟ දේශනා කරනවා අනුත්තර පුණ්‍ය ශේස්ත්‍රයක්. මේ ලෝක සත්වයාට උතුම් පුණ්‍ය ශේස්ත්‍රයක් පින්නෙලා ගන්න. ඉතින් මේ විදිහට සඳහන් කළා ඊළාට බුදුන් වහන්සේ නැවත සඳහන් කරනවා ඒ විතරක් නෙවෙයි පින්වත් මහණෙනි මෙතන වැඩ ඉන්නවා සතර සතිපට්ඨාන භාවනාවේ යෙදෙන අය. දැන් සෝතාපන්න භාවයට පත් වුණාට පස්සේ එතනින් එහාට දෙන අධිගම තත්ත්වයන්ට යන සතිපට්ඨාන භාවනාව යෙදෙනවා. දැන් රහතන් වහන්සේලා පින්නත් එතකොට සතිපට්ඨාන භාවනාව යෙදෙන්නේ නැද්ද? රහතන් වහන්සේලා සතිපට්ඨාන භාවනාව යෙදෙනවා. ඒ රහතන් වහන්සේලා සතිපට්ඨාන භාවනාවේ යෙදෙන්නේ ditta ධම්ම සුඛ විහරණයට. ආනාපාන සති භාවනාව කරනකොට ඒක ditta ධම්ම සුඛ විහරණයක් උතුමන් වහන්සේලාට. ආපහු ප්‍රහාණය කරන්න කෙලෙස් නැහැ. ඒත් ඒ උතුමන් වහන්සේලා රහත් වුණා සතිපට්ඨාන භාවනාදී යෙදෙනවා. ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි මෙතනින්ම සතර සම්‍යක් ප්‍රධාන වීරයේ යෙදෙන ස්වාමීන් වහන්සේලා. මෙතන ඉන්නවා සතර ඉරිදිපාද වඩන සාමින්හන්සේලා. ඒ හැම දෙයක්ම පින්නනේ කමඨහන්.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 ඒ කියන්නේ ඒ අසුභ භාවනාව කියන එක සෝතාපන්න ශ්‍රාවකයාත් පුරුදු කරන භාවනාවක්. ඊළඟට දේශනා කරන අනිත්‍ය සංඥාව පුරුදු කරන සමහර ස්වාමීන් වහන්සේලා. මෙහෙම දේශනා කරලා අවසානයේ සඳහන් කරනු පින්වත්නි මෙතන ඉන්නවා ආනාපාන සති සමාධිය පුරුදු කරන ස්වාමීන් වහන්සේලා. කොහොමද පින්වත් මහණෙනි මේ ආනාපාන සති සමාධිය පුරුදු කරන්නේ? කොහොමද පින්වත් මහණෙනි මේ ආනාපාන සති සමාධිය සතිපට්ඨාන වැඩෙන විදියට බොජ්ජංග වැඩෙන විදියට විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙන විදියට පුරුදු කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ කර්මස්ථානයට ඇතුල් වෙනවා. මේ කර්මස්ථාන විස්තරයට ඇතුල් වෙනවා. එතකොට පින්නත් අපි බලමු මේක හරීම ශාන්ත ප්‍රණීත සුඛ විහරණ උපදවන බුදු වරයන් වහන්සේලා පවා බුද්ධත්වයේ සාක්ෂාත් වීමට භාවිතා කරපු කමඨහනක් තමයි ආනාපාන සති භාවනාව. අපේ මහා කාශ්‍යපයන් වහන්සේ එදා පිප්පලි කුමාරයා විදියට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා කාරණා තුනක් सिद्ध කරගත්තා. එකක් දුතාංග සමාදාන වුණා. ඊළඟට මහා කස්සපයන් වහන්සේ අසුභ භාවනාව තථාගතයන් වහන්සේගෙන් ලබා ගත්තා. ඊළඟට මහා කස්සපයන් වහන්සේ ආනාපාන සති භාවනාව තථාගතයන් වහන්සේගෙන් ලබා ගත්තා.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 එහෙම භාගතුන් වහන්සේ. ඔය කප්පිනගේ කය දැන් හෙලවෙන්නේ නැහනේ. නිශ්චලයිනේ. පින්නත් මහණෙනි කප්පිනගේ හිතත් ඒ වගේ කියනවා. හෙලවෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා විමසනවා භාගතුන් වහන්සේයි. පින්නත් මහණෙනි කප්පින කියන්නේ නිරන්තරයෙන් මානාපාන සති භාවනාව සිදු කරන ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා කය විතරක් නෙවෙයි හිතත් නිශ්චලයි කියනවා. යම් කිසි අවස්ථාවක පින්වත්නි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ග්‍රීස්ම කාලයක ග්‍රීස්ම කාලයක අපි දන්නවා දූවිල් අහසට නැගෙනවා. ග්‍රීස්ම කාලවල දූවිල් අහසට නැගෙනවා. හැබැයි අකල් වැස්සක් වැටුනොත් මොකද වෙන්නේ? ඒ දූවිලි ටික අතුරු දහම් වෙලා යනවා. අන්න ඒ ග්‍රීස්ම කාලයේ දැවිලි තැවිලි සහගතව අහසට නැගෙන දූවිලි වගේ තමයි රාගදේශ මොහාදී කෙලෙස් ධර්ම.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 ඉතින් පරයන්කය හොඳට බැඳගෙන. දැන් සමහර ආබාධ තියෙනවා නම් පරයන්කය බැඳගෙන ඉන්න අමාරු නම් ධනිස් පහතට කරගෙන ආසනයක වාඩි වෙලා කෙනෙකුට මේ කරන්න පුළුවන්. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරන විශේෂයෙන්ම කය ඍජු කොට තබා මේ උඩුකය තියෙන්න ඕන නොසෙල්වි. සිහිය කමඨහන් අභිමුඛ කොට එළවා ඉඳී. මේ කමඨහනට අවධානය යොමු කරගෙන කොන්දත් කෙලින් තියාගෙන පරයන්ගේ බැඳගෙන තමයි මේ ආනාපාන සති භාවනාව කරන්න ඕනේ. එහෙනම් මේක හාන්සල කරන්න පුළුවන් එකක් නෙවෙයි. මෛත්‍රී භාවනාව නම් ඉතින් මෛත්‍රිය කියනක හාන්සලුණක් කරන්න පුළුවන් මේ ලෝකේ හැම තත්ත්වයකදීම දුක් නැති වෙන්න ඕනේ, පීඩා නැති වෙන්න ඕනේ කියලා. අසුභ භාවනා වුණත් කෙනෙකුට පුළුවන් නේ ඇඳේ හාන්සල් ඉන්න වෙලාවක මානසිකාර කරන්න. හැබැයි ආනාපාන සතියෙම බෑ. ආනාපාන සතියේදී පින්නත් අපි දන්නවා අස්වාසය ප්‍රස්වාසය අනුවගිය සිහියක් නේ අපි උපදවාගන්නේ. අස්වාසය සහ ප්‍රස්වාසය අනුවගිය සිහියක් තමයි අපි පිහිටුවගන්නේ. ඒ අස්වාසය සහ ප්‍රස්වාසය කියන එක සම්පූර්ණයෙන්ම අපි අත්දකිනවා.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 සෝ සතෝ ආස්ස සති සතෝ පස්ස සති. සිහියෙන්ම හුස්ම ගන්නවා සිහියෙන්ම හුස්ම හෙලනවා ආනාපාන සති භාවනාව කරද්දී අපේ සමහර පිණුතුන වර්ධින තැන් කීපයක් තියෙනවා. එකක් තමයි පළවෙනි පියවර කරද්දී ස්වාභාවික හුස්ම රටාවට හානි කරගන්නවා. දැන් පින්නත් මේ වෙලාව වුණත් බලන්න දැන් මේ දේශනාව හවස් වරු යන්නේ. එතකොට දැන් අද උදේ නැගිට වෙලේ ඉඳලා මේ මොහොත වෙනකම්ම අපි හුස්ම ගත්තනේ. ඇතර හුස්ම ගත්තා කරන හුස්ම ස්වභාවයෙන්ම සිද්ධ වීමක් නෙවුනේ. එතකොට අපි මේ හුස්මට ගන්න උගන්නන්නත් ඕනත් නැහැ මේකට හෙලන්න උගන්නන්න ඕනත් නැහැ. ධර්මතාවයක් විදියට අස්වාස ප්‍රස්වාසයේ කියන එක අපි සිදු කරනව නෙවෙයි ඒක සිදු වෙනවා.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 දැනීම කියන්නේ එතන පහළ වෙන්නේ මොනවද? කාය විඥානනේ. එතන පහළ වෙන්නේ අර අස්වාසය හුලන් රැල්ල ස්පර්ශ වීමත් එක්ක මෙතන කිතියක් වගේ දැනෙන්න පටන් ගන්නවා. අන්නේ දැනෙන තැන නෙවෙයි ඒ දැනීම. ඒ දැනීමේ හිත පිහිටවනවා. ප්‍රස්වාසයේ සිද්ධ වෙනකොට දැනීම තියෙනවා. අනේ දැනීමේ හිත පිටවනවා.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 සිහිය කියන්නේ අදාළ කුසලාරම්මනේ හිත පිහිටුවන හැඟීමනේ පින්නත්. දැන් අසුභ භාවනා ගත්තට පස්සේ දැන් හැම කියලා ගත්තට පස්සේ අර බාහිර ලෝකේ විසිරෙන හිත, කෙලෙස් ධර්මයක හැසිරෙන හිත, කාමයන් ඔස්සේ දුවන හිත ඒ හැම හැමේ පිහිටුවන්නේ මොකක් උපකාරයෙන්ද? සතියෙන්. ඒ හැමේ පිහිටුවනවා කියන්නේ හැම දැනේ හැමේ හැමට හැමේ හැම දැනෙන විදියට සිහිය භාවිතා කරනවා. එතකොට මෙතනදි සිද්ධ කරන්නේ ආස්වාසය දැනෙන විදියට සිහියෙන් සිහිය භාවිතා කරගෙන දැන දැන ඉන්නවා. ප්‍රස්වාසය දැනෙන විදියට සිහිය උපකාර කරගෙන දැන දැන ඉන්නවා. සතිය හෙවත් සිහියෙන් ඒ දැනීම අත්දක දකින්නවා. ආස්වාසය ප්‍රස්වාසය. ඔන්න පළවෙනි පියවර. පළවෙනි පියවර තුල ඉද්දිමිතින් අපේ පිනතුට ඕන තරම් අත්දැකීම් ඇති මේ හිත අර කැලෙන් ගෙන ආපු සතෙක් වගේ ඊළඟ කවදාවත් ගෙදර බැඳපු නැති සුනකේ බැඳ වගේ ගහක හරි මේ කණුවක හරි මෙයා මොකද වෙන්නේ හරියට දඟලනවා පරණ පුරුදු තැන්වලටම ඇදීගෙන යන්න හදන කියන්නේ පරණ පුරුදු තැන් කියන්නේ වැඩිපුරම හිත ඇසුරු කරපු තැන් තියෙනවනේ පුරුදු තැන් සමහර ශරීර සමහර ශබ්ද සමහර ගන්ධ රස ස්පර්ශ සමහර මතක කියන්නේ ඒවා හිතට පුරුදු තැන් ළඟයක් තියෙනවා. මේ හිත හැමතිස්සෙම මේ පුරුදු තැන් වල තමයි කියලා ළඟින්නේ. එතකොට මේ ඒවයි ළඟින්න හදන හිත මේ ආස්වාසය දැනෙන මට්ටමකට ගන්න හදද්දී ප්‍රස්වාසය දැනෙන මට්ටමකට ගන්න හදද්දී මෙයා ලිස්ස ලිස්ස යන්නේම පුරුදු තැනට. හරියට කණුවේ බඳින්න හදන සතා මොකද කරන්නේ පොර අල්ල අල්ල දුවන්න හදන්නේ ගමට. කණුවේ බඳින්න හදන අර කුළු හරක පොරකමින් උත්සාහ කරන්නේ කැලේට දුවන්න. ඒ කියන්නේ සතාට පුරුදු දැනට අන්න වගේ හිත එක එක හිත්වලට පුරුදු තැන් තියෙනවා විවිධ තැන්. අනේ පුරුදු තැන් වලට වැදලා යන්න හදද්දී අන්න එතකොට මොකද අවශ්‍ය වෙන්නේ? සිහියයි, නුවණයි, වීරයයි. ඔය තුන එකතු කරගෙන ඉතින් දැන් මෙහෙම දෙයක්ත් තියෙනනේ පින්නත්නේ. දැන් සාමාන්‍යයෙන් දැන් ආනාපාන සති පළවෙනි පියවර තුල එහෙම අපි හිතමු දැන් Tamanට එහෙම ඉන්න කම්මැලි කියලා. දැන් හිත කම්මැලි. පත් කඩේ පැත්තකට දාලා නැගිටලා යන සූදානම. අනේ වෙලාවල් වලට අපි මොනෝ හරි යහපත් දේක් මනසිකාර කරලා එයා පාලනය කරන්න ඕන. නෑ ඔයාට එහෙම යන්න දෙන්න බෑ. භාවනා තුලින් ඉන්න ඕන කියලා. දැන් බලන්න ඒකට මෙහෙම දෙයක් කල්පනා කරන්න පුළුවන් ඕන නම් කෙනෙකුට දැන් දැන් අපි හිතමු අතීතයේ යම්කිසි කෙනෙක් රූපවාහිනිය ගොඩක් ඇසුරු කරන කෙනෙක් ඉන්නවා කියලා. දැන් මෙයා භාවනාවට ගියාට පස්සේ මෙයාගේ දැන් ආනාපානයේ හිත පිහිටුවද්දී බෑ බෑ කියලා මේ නැගිටලා යන්නම හිත උත්සාහ කරන්නේ. එතකොට මෙයා කල්පනා කරන්න ඕනේ ඔයාට මේ ආස්වාසේ ඉන්න බෑ. ප්‍රස්වාසේ ඉන්න බෑ. يعني මේ හිත හිතෙන්ම අහනවා. හැබැයි අර සිනමාවක් බලද්දී එහෙම කොහොමද? ඇස් දල්වගෙන පැය දෙකමාර තුන හොඳට ඉන්න පුළුවන්. ඊළඟට ගී සින්දුවක් අහන නම් මොකද වෙන්නේ? ඒව හොඳට හෑන්ඩ් ෆ්‍රී දාගෙන ඒවා අස්සේ මොහෙට ඉන්න පුළුවන්. ඒ වගේ අර ජීවිතයේ අතීතයේ සමහර රූප වෙනුවෙන්, ශබ්ද වෙනුවෙන්, ගන්ධ වෙනුවෙන්, රස වෙනුවෙන්, ස්පර්ශ වෙනුවෙන් මේ හිත බොහොම කැමැත්තෙන් ඇය ගණන් හිටපු හැටි. වගේ වගක් නැහැ. වැස්සක් තේරෙන්නේ නැහැ. මුලන් හැමුවක් දැනෙන්නේ නැහැ. අරවත් එක්ක හොඳට කැමැත්තෙන් සම වැදිලා වගේ හිටපු හැටි මතක් කර කර මේ හිතට ලැජ්ජ කරන්න ඔහෙට ඒවත් එක්ක පැය ගණන් ඉඳපුලා මේ ආනාපානයත් එක්ක තමයි ඉඳ බැරි විනාඩි 5ක් විනාඩි 10ක් සත්‍ය අන්නේ විදියට කල්පනා කර කර මේ හිත ලැජ්ජ කර කර මහා බෝධිසත්වයන් වහන්සේලාගේ ඊළඟට අපේ උතුම් මහරහතන් වහන්සේලේ මහරහත් භාවයට එන්නට ගත්ත වෑයම් හොඳට කල්පනා කර කර සතරපාදී තැනකට වැටුනොත් මේවා වර්ධනය කරගන්න තුව විඳින්න වෙන දුක් ගැන කල්පනා කර කර ඒ කියන්නේ අර හිත පසුබසින හැම වෙලේම ඒ විරි සම්බොජ්ජංගය කියන එක අවශ්‍යයි කියන්නේ. ඉතින් මේ වීරය උපදින්නට හේතු වෙන කාරණා මානසිකාර කරලා ආපහු ආපහු ආස්වාසයට හිත ගන්න උත්සාහ කරනවා. ප්‍රසආසයට හිත ගන්න උත්සාහ කරනවා. මේ විදිහට පින්නති පළවෙනි පියවර තුල අපි හිතමු යම්කිසි කෙනෙකුට විනාඩි දෙක තුනක් වගේ ඉන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා කියලා. එහෙනම් පළවෙනි පියවර යම්කිසි විදිහක සාර්ථකයි. දැන් අස්වාස ප්‍රස්වාස රටා කීපයක්ම දැනි දැනි දැනි දැනි ඉන්න පුළුවන්. ඊළඟට මොකද කරන්නේ? මෙන්න මෙයා යොමුන දෙවැනි පියවරට. දීගන්වා අසසන්තෝ දීගන් අසසාමිති පජානාති දීගන්වා පස්සසන්තෝ දීගන් පස්සසාමිති පජානාති. රස්සන්වා අසසන්තෝ රස්සන් අසසාමිති පජානාති රස්සන්වා පස්සසන්තෝ රස්සන් පස්සසාමිති පජානාති. පිළිතුන් දැකලා තියෙනව නේද? ඉස්සර වර්තමානයේ සමහර ගම්වල ඇති ඒක ලී ඉරනකොට විශාල කොටන් ඉරද්දී අට්ටාලයක් ගහනවා. ඒ ලොකු අට්ටාලයක් ගහලා ඒ අට්ටාලේ උඩ තමයි අර ලොකු කොස් කොටේ හරි ඒ මහවගුණ කොටේ හරි තියන්නේ. ඒ කොටේ තියලා ලොකු කියතක් ගන්නවා.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 ඒ කියන්නේ ඒක එකපාරට ඇති වෙන දැනීමක් නෙවෙයි. අර කියතු උඩහට පහලට ඇද ඇද ඇද ඇද ඇද විනාඩි 10ක් 15ක් යද්දි මොකද වෙන්නේ දැනෙනවා මගේ පැත්තට ටිකක් වැඩිපුර දිගට ආව මේ සැරේ. ඊළඟට ඊළඟ සැරේ දැනෙනවා නෑ මේ සැරේ ටිකක් කොට කොටයි. ඒ කියන්නේ අර පැත්තට වැඩිපුර ඇදුනා. ඒ වගේ පින්නත් කියතකින් උඩ ඉඳගෙන යට ඉඳගෙන ලී ඉරණ දෙන්නෙකුට කියත වැඩිපුර ඇදෙන හැටි කෙටියෙන් ඇදෙන හැටි ටික වෙලාවක් ඇදී දැනෙන්නේ යම්සේද අන්න ඒ වගේ දෙවෙනි පියවරේදී කරන්නේ දැන් පළවෙනි පියවරේදී අපිට තිබ්බේ දැනි දැනි ඉන්න විතරයි දෙවෙනි පියවරේදී අපිට තව වැඩක් තියෙනවා මොකද්ද දීගන්වාස සන්තෝ දීගන්වාස සාමිති පජහනාති මේ ආස්වාසය දැන් දැනීගෙන යනෝනේ අපිට දැනීමක් ඇති වෙනනේ අනේ දැනීගෙන යන ස්වභාවය තුල අපි අඳුනගන්න උත්සාහ කරනවා මේක දීර්ඝව සිද්ධ වුණාද?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 ඒක ඒ මොහොතේම ඇති කරගන්න හැඟීමක්. ඇති වෙන හැඟීමක්. වචනේ කීමක් නෙවෙයි ඒක සිතෙන්වත්. ඊළඟට අපි හිතමු ඊළඟට ඇති වෙනවා කියලා රස්සම්ව අස්සන්තෝ රසන් අස්සාමීති පජහනති. කියන්නේ ඊළඟට කෙටියෙන්නම් අස්වාසය සිද්ධ වුනේ. අන්නේ දැනීම මාත්‍රයෙන් කලින් අස්වාසයට සාපේක්ෂව මෙයා තේරුම් ගන්නවා මේ අස්වාසය ටිකක් කෙටි වගේ. ඊළඟට ඊට සාපේක්ෂව ඊළඟට සිද්ධ වෙන ප්‍රස්වාසය කෙටි. දැන් අපි දන්නවනේ පින්න දැන් ලොකු හුස්මක් ගත්තොත් ඊට සාපේක්ෂවනේ ප්‍රස්වාසය සිද්ධ වෙන්නේ. අපේ ඒ ඒ තියෙන ස්වභාවයක් ලොකු හුස්මක් ගත්තොත් දැන් සමහර ප්‍රශ්න විසඳුනාට පස්සේ යන්තම් ඇති කියලා ලොකු හුස්මක් ගන්නවා. ලොකු හුස්මක් අරගෙන ආස්වාසයක් අරගෙන කෙටි ප්‍රස්වාසයක් නෙවෙයි අපි අතහරින්නේ. ඊට සාපේක්ෂවම අපි අතහරිනවා. අන්න ඒ වගේ දීර්ඝව ආශ්වාසයක් සිද්ධ වෙනවා නම් ඒක දැනගන්නවා. ඒත් එක්කම සිද්ධ වෙන ප්‍රශ්වාසයක් දීර්ඝව සිද්ධ වෙනවා නම් ඒකත් දැනගන්නවා. හැබැයි ඒ දෙකට සාපේක්ෂව ඊට පස්සේ වෙන ආශ්වාසය කෙටි නම් ඒ දැනීගෙන ගිය ස්වභාවය කෙටි නම් ඒකත් දැනගන්නවා. අරට සාපේක්ෂව මේ කෙටි කියලා දැන ගැනීම. ඒක ඒ ෂණයක් තුල හඳුන ගැනීම. ඊළඟට ඒ කෙටියෙන් ගත්ත ආශ්වාසය හෙලෙන්නේ කෙටියෙන්මනේ. එතකොට අන්න ඒකත් දැනගන්නේ ප්‍රස්වාසයත් කලින් ප්‍රස්වාසයට සාපේක්ෂව කෙටියෙන් උනේ කියලා. දැන් අර මේ කොටයක් උඩට වෙලා පින්නත්නි උඩ එක්කෙනෙක් ඉඳගෙන ඉරනවා යට එක්කෙනෙක් ඉඳගෙන ඉරනවා අපි සඳහන් කළා මුලින් මේක මේකේ දිග කෙටි පිළිබඳ මෙයාලට එච්චර අවබෝධය නැහැ මුලින්ම හැබැයි විනාඩි 10ක් 15ක් යද්දී මෙයාලට දැන් හොඳට දැනෙනවා මේ මේක දිගට සිද්ධ වෙනවා කෙටියට සිද්ධ වෙනවා කියලා ඒ වගේම එයාලා පින්නත් මේක දිගටම දිගටම කරගෙන ගියොත් එයාලා ඒකාකාරී රටාවට හැඩ ගැහෙනවද නැද්ද? ඒක මුලදී ඒක නෑ. ඔක දිගටම කරගෙන යද්දී ඒ දෙන්න ඒ කියන්නේ යම් කිසි බලාගෙන ඉන්න කෙනාට යම් කිසි රිද්මයක් පේනවා. කියන්නේ දෙන්නම ගානට අදිනවා ගානට පහළට බුරුල් කරනවා ගානට අදිනවා. අන්න ඒ වගේම දෙයක් වෙනව පින්නත් මේ දෙවෙනි පියවරේදී. අර දීර්ඝ අස්වාසය දැනි දැනි ගත්තා. ඒ වගේම දීර්ඝ ප්‍රස්වාසය දැනි දැනි සිද්ධ වුණා. ඊළඟ කෙටියෙන් ආස්වාස සිද්ධ වෙනකොට ඒක දැනගැනීම සිදු වුණා. ඊළඟ කෙටියෙන් ප්‍රස්වාස සිද්ධ වෙනවා දැනගැනීම සිදු වුණා. මේක දිගේම ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට යනකොට Taman එක්තරා විදිහකට ඒකාකාරී රටාවකට වැටෙනවා.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 ඒ ආස්වාද ප්‍රස්වාසයේ දිග කැටි ස්වභාවය හොඳට දැන හඳුන ගමින් ඒක තුල ඉන්න ඉන්න ඉන්න ඒ දිග කැටි සමාන වුණා වගේ ඒකාකාරී රටාවකට මෙයාපත් වෙනවා. ඒ තමයි දෙවෙනි පියවරේ සාර්ථකත්වය. ඊළඟට ඊළඟට සබ්බකාය පරිසංවේදී. ඒක ටිකක් අමාරුයි. සබ්බකාය පරිසංවේදී කියන පියවරේදී සිද්ධ කරන්නේ දැන් අපි පළවෙනි පියවරේ දෙවෙනි පියවරේ දෙකේදීම සිද්ධ කළේ පින්නත් නාසිකා වැසුරු කරගෙන ආස්වාද ප්‍රස්වාසය දැනගනිමින් දිග කෙටි හොයපේක. හැබැයි මේ ආස්වාද ප්‍රස්වාස ගනුදෙනුව තියෙන්නේ මේ ටිකත් එක්ක විතරක් නෙවෙයිනේ. මේක ඇතුළටත් යනවානේ. එතකොට අන්න ඒ ඇතුළට යන හුස්මත් අපි දැනගන්න ඕනේ. එතකොට තමයි හුස්ම කය දැනගත්තා වෙන්නේ. නැත්නම් හුස්ම කයෙන් කෑල්ලයි දැනගත්තේ. දැන් අපි මොකද කරන්නේ? සබ්බකාය පරිසංවේදී කියන්නේ අර නාසිකාව ඇසුරු කරගෙන සිද්ධ වෙන හුස්ම රටාව විතරක් නෙවෙයි සබ්බකාය. සම්පූර්ණ හුස්ම කයම දැනගන්න ඕනේ. ඉතින් අන්න ඒකට මොකද කරන්නේ? අර නාසිකාව ප්‍රදේශ දැනන ගමම්ම උත්සාහ කරනවා. එතනින් එහාට උගුර ප්‍රදේශයේ එතනින් පල්ලෙහාට ඒ ආස්වාසයත් ප්‍රසආසයත් එක්ක ඇති වෙන වෙනස්කම් දැනගන්න උත්සාහ කරනවා. ඉතින් ගුරුවරයෙක්ගේ ආශ්‍රය හරිම වැදගත් මේ වගේ වෙලාවල් වල කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමකගේ ඉතින් මේ උදව්පකාරත් ඇතුව තුන්වෙනි පියවර තුල හොඳට මොකද කරන්නේ සම්පූර්ණ හුස්ම කයම දැනෙන මට්ටමකට හිත ගන්න ඕනේ. එතකොට අපි කියන සබ්බකාය සම්පූර්ණ හුස්ම කය දැනගනිමින්ම ආස්වාස කරනවා. දැනගනිමින්ම සම්පූර්ණ හුස්ම කය ප්‍රස්වාස කරනවා. ඒක හරියම ලස්සන පින්නට අත්දැකීමක්. ඒකාකාරීවම අස්වාසය සිද්ධ වෙන හැටි. ඒකාකාරීවම ප්‍රස්වාසය සිද්ධ වෙන හැටි. නාසිකාව ඇසුරු කරගෙන විතරක් නෙවෙයි දැන් ඇතුළටත් අවධානය යොමු කර කර යොමු කර කර ඒවත් දැනගන්න උත්සාහ කරන්නේ. මේක දවස් දෙකක් හරි දවස් කිහිපයක් හරි එක දිගට එහෙම පුරුදු කරද්දී අස්වාස ප්‍රස්වාසය කියන එක මේ පෙනහළු ඇසුරු කරගෙන මේ ශාසනාලවල බිත්ති වල වැඩි වැඩි ඒ ඒ සිද්ධ වෙන ඒ දැනීම් ඔක්කොම ටික අපිට අල්ලගන්න පුළුවන්. ඒ දැනීම් ඔක්කොම අල්ලගෙන ඒ ඒවා දැනි දැනි දැනි දැනි දැනි දැනීම ඒකාකාරී රටාවකටම අපේ හිත ගන්න පුළුවන්. ඒ ටිකට කියනවා සබ්බකාය පරිසංවේදී. ඊළඟට පස්සම් බයං කාය සංකාරා. අන්න ඒ ඒකාකාරීවම දැනෙන ඒ හුස්ම කය පස්සම් බයං කාය සංකාරම් කියන්නේ සංසිඳවනවා කියන එක. ඒක අදිස්ථාන මාත්‍රයෙන් මොකද කරන්නේ? ඒ ආස්වාස දැනෙනේ ගොරෝසු හුස්මකය සංසිඳවනවා කියන හැඟීමෙන් ඒ ආස්වාස ප්‍රස්වාසකය සංසිඳවනවා කියන හැඟීමෙන්ම නැවත නැවත නැවත නැවත ඒ තුල වාසය කරනවා.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 අන්න ඒක තමයි නිමිත්ත. ඒක එක්තරා විදිහක මානසිකාරයක්. අන්න ඒ ආනාපාන කය තුලම වාසය කරන තුන්වෙනි පියවරේදී හතරවෙනි පියවරදී ඒ ආනාපාන කය සංසිඳුවීමත් එක්ක අර ගින්නක් අඩුවල අඩුවල අඩුවල ගිහිල්ලා වගේ සංසිඳුණා වගේ සංසිඳීමකටපත් වෙලා එතකොට අපිට බාහිර ලෝකයේ කිසිම දෙයක් ඇහෙන්නේ අපිට කය දැනෙන්නේ අපිට දැනෙන්නේ පුළුන් ගොඩක් වගේ ජීවිතේ කියන්නේ පුළුන් පුළුන් ගොඩක් වගේ නිකන් කියන්නේ සැහැල්ලුවක් දැනෙනවා අර ආනාපානකය සංසිඳල ගිහිල්ලා ඒ සංසිඳීම තුළ ආනාපාන අරමුණක් අපිට තියෙනවා මනෝ ආරම්මණයක් ඒක අන්නේ අරමුණ තමයි අපි ප්‍රථම ධානයට යන්න අරගෙන යන්නේ ඒ අරමුණ තමයි ද්විතිය ධානයට යන්න අරගෙන යන්නේ. තතිය ධානයට යන්න අරගෙන යන්නේ. චතුර්ථ ධානයට යන්න අරගෙන යන්නේ. එතකොට ඒක ලොකු වැඩ පිළිවෙලක්. ක්‍රමානුකූල පළවෙනි පියවර තුල සිහියෙන්ම හුස්ම ගත්තා සිහියෙන්ම හුස්ම හෙළුව දැනදෙමි. දෙවෙනි එකේදී දිග කෙටි හොඳට මනසිකාර කරලා දිග කෙටි ඒකාකාරී වෙන මට්ටමකට එනකම්ම පුරුදු කළා.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 ඊළඟට ඒක හොඳට පුරුදු කරාම දෙතිය ධානය. ඊළඟට තතිය ධානය, ඊළඟට චතුර්ථ ධානය. දැන් අපි දෙවෙනි කොටසට යන්න ඕනේ. අපි ඔය කතා කර මුල් හතරම කායානුපස්සනාවට අයිති කොටස්. දැන් බලමු අපි වේදනානුපස්සනා සතිපට්ඨානය කොහොමද මේ ආනාපානයේ ඊළඟ පියවර හතර තුන විග්‍රහ කරන්නේ. අපි දන්නවනේ ආනාපාන සති භාවනාව පියවර 16ක් තියෙනවා. හතරේ ගොඩවල් හතරක්. අපි දැන් ඉස්සෙල්ල කතා කර හතර කායනුපස්සනාව. ඊළඟට වේදනානුපස්සනාවට හතරයි, චිත්තානුපස්සනාවට හතරයි, ධම්මානුපස්සනාවට හතරයි. අපි ගමු දැන් වේදනානුපස්සනාවට අයිති ඊළඟ පියවර හතර. පීති පරිසංවේදී අසසිකාමිති සික්කති පීති පරිසංවේදී පසසිස්සාමිති සික්කති ප්‍රීතිය දැනගනිමින් ආස්වාද කරනවා ප්‍රීතිය දැනගනිමින් ප්‍රසාද කරනවා මේක මෙන්න මෙහෙම වෙන්නේ දැන් පින්නත්ති අර මුල් පියවර හතරම සිද්ධ කරලා ආනාපාන මනෝ ආරම්මණයක් උපදවාගෙන ඒ මනෝ ආරම්මණය තුළම අපි ධානා හතර පුරුදු කරානේ පළවෙනි ධානය. දැන් පළවෙනි ධාන මේ ධාන පුරුදු කරපු කෙනා පළවෙනි ධානයේට දැන් පියවර 4 3 ඉස්සරහට ඇවිල්ලා පළවෙනි ධානයේට සමවැදෙන්න කලින් එයා අදිෂ්ඨාන කරනවා මේ ධානය තුල ප්‍රීතිය ප්‍රකට කරගනිමින් මම වාසය කරනවා කියලා. එතකොට මොකද වෙන්නේ ධානයට සමවැදුනට පස්සේ එයාට අනිකුත් චිත්ත චෛතසිකය අප්‍රකටයි වඩා ප්‍රකට වෙන්නේ ප්‍රීතිය. ප්‍රීතිය ප්‍රකට කරගනිමින් මේ ආයේ ප්‍රථම ධානය තුල ඉන්නවා. ඊළඟට දෙවෙනි ධානය තුලත් අපි දන්නෝනේ ප්‍රීතිය තියෙනවා කියලා. අපි දන්නෝනේ දෙවෙනි ධානය තුල ප්‍රීතිය තියෙනවා කියලා. ප්‍රීති චෛතසිකය ප්‍රීතිය කියන හැඟීම දෙවෙනි ධානය තුලත් මෙයා මොකද කරන්නේ ධානයට සමවැදෙන කලින් අදිෂ්ඨාන කරගෙන මේ දෙවෙනි ධානයේ ප්‍රීතිය ප්‍රකට කරගන්නවා කියන හැඟීමෙන් ධානයට සමවැදෙලා ප්‍රීතිය ප්‍රකට කරගන්නමින් වාසය කරනවා. අන්න ඒකට කියනවා පීති පරිසංවේදී අසසිසාමිත සික්කති. ඊළඟට පීති පරිසංවේදී පසසිසාමිත සික්කති. ඊළඟට තියෙනවා සුඛ පරිසංවේදී අසසිසාමිත සික්කති. සුඛ පරිසංවේදී පසසිසාමිත සික්කති. ඊළඟට මෙයා නැවත ප්‍රථම ධානය සමයදෙනවා ප්‍රීතිය ප්‍රකට කරගන්නේ සුඛය ප්‍රකට කරගන්නේ. සුඛය තමයි අරමුණු කරගෙන ධානයට සමයදෙන්නේ. එතකොට මෙයාට සුඛය ප්‍රකටයි සැපය ප්‍රකටයි ඊළඟට දෙවෙනි ධානයේදී දෙවෙනි ධානයේ සුඛය තියෙනවා. දෙවෙනි ධානයට සමවැදෙනවා සුඛය අරමුණු කරගෙන. එතකොට සුඛය ප්‍රකට වෙනවා. තුන්වෙනි ධානයේදී තියෙනවා සුඛය. දැන් ප්‍රීතිය කියන එක නම් තියෙන ප්‍රථම දෙතිය ධානවල සැපය කියන එක තුන්වෙනි ධානයේ තියෙනවා.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 හතරවෙනි ධානයට යද්දී තුන්වෙනි ධානය තුල අත්දකපු ගොරෝසු චෛතසික වගේ අතහැරෙන. ඒ කියන්නේ එන්න එන්න එන්න එන්න අර පැන්සලේ ගොරෝසු කොටස් ඉවත් වෙවි ඉවත් වෙවි ඉවත් වෙවි තීන තුඩක් ආවා වගේ මේ ප්‍රථම ධානයේ තුල ඉඳලා සතරවෙනි ධානයට යනවා කියන්නේ හිත එන්න එන්න එන්න එන්න තියුණු වෙනවා.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 මේකෙන් තේරුම් ගන්න පුළුවන් මේ මොකද්ද වෙන්නේ කියලා. යම්කිසි පුද්ගලයෙක් කරත්තකාරයෙක් තමන්ගේ ගොනත් එක ගවයත් එක ගමනක් යනවා. මේ ගමන යද්දී කරත්තේ රෝද පොළවේ වදිනකොට සද්දෙනවා. හොඳට මේ උපමාව තේරුම් ගන්න ඕනේ. කරත්ත රෝද දෙක බිම වදිනකොට අර කරත්ත රෝද ලී රෝද වටේ අර යකඩ පටි ගහලා තියෙන්නේ. ඒක බිම වදිනකොට කරත්ත රෝද දෙකේ සද්ද වෙනවා. ඊළඟට කරත්තේ ගරාදි වැට හැමතිස්සෙම දෙපැත්තට හෙල්ලෙනවා. එතකොට සද්දයක් එනවා. ඊළඟට මේ ගවයා තමන්ගේ ගමන යද්දී කුර බිම වැදිලා සද්ද වෙනවා. මේ කරත්තකාරය මෙහෙම වැඩක් කරනවා. මේ ගමන තුළ මේ සිද්ධි තුනම වෙනවානේ.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 එතකොට මොකද වෙන්නේ පින්නත්? මෙයා අර ගවයාගේ කුර සද්ද වලටම හිත යොමු කරගෙන ගියොත් මොකද වෙන්නේ? අනිත් සද්ද දෙක අප්‍රකට වෙනවා. කුර සද්ද හොඳට ප්‍රකට වෙනවා. මෙයා ඊළඟට හිතනවා මම දැන් මේ කුද සද්ද ප්‍රකට කරගන්නේ මේ රෝද දෙකේ සද්ද මම ප්‍රකට කරගන්න ඕන. මෙයා මොකද කරන්නේ? රෝද දෙකේ සද්දේ පැත්තට අවධානය යොමු කරගෙනම ටික දුරක් ඇද්දි මොකද වෙන්නේ? රෝද දෙකේ අර කරකර සද්දේ හොඳට ප්‍රකට වෙනවා. එතකොට කුර සද්දේ ගරාදි වැටේ සද්දේ අප්‍රකට වෙනවා. තව ටික දුරක් ගිහලා මෙයා මොකද කරන්නේ? මෙයා මොකද කරන්නේ කුර සද්දය අරමුණු කරන්නේත් නෑ කරත් රෝද සත්‍ය අරමුණු කරන්නේත් නෑ ගරාදි වැඩේ ගරාදි වැටේ කිරිකිරි සද්දයක් තියෙනනේ අන්නේ දෙපැත්තට වැනෙනකොට එතන සද්දේ අරමුණු කරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? ඒ සද්ද විතරයි ප්‍රකට වෙන්නේ. මෙතන වෙන්නේත් එහෙම එකක්. පීති පරිසංවේදී අසසිස්සාමිත සික්කටි කියද්දී ප්‍රථම ඥානෙ තුල අපි දන්නවා ප්‍රීති තියෙනවා, සුඛ තියෙනවා, විතක්ක තියෙනවා, විචාර තියෙනවා, ඒව තියෙනවනේ, ඒකාග්‍රතාව තියෙනවා. නමුත් මෙයා ප්‍රකට කරගන්නේ ප්‍රීතිය විතරයි.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 දෙතිය ධ්‍යානයට ගිහිල්ලා සැපේ විතරක් ප්‍රකට කරගන්නවා. තතිය ධ්‍යානයට ගිහිල්ලා සැපේ විතරක් ප්‍රකට කරගන්නවා. ඒ තුනේම සැපේ තියෙනවනේ සුඛේ තියෙනවා. ඊළඟට මෙයා චිත්ත සංකාර පරිසංවේදී. ඒ කියන්නේ මේ වේදනානුපස්සනාවට අයිති කොටසේ තුන්වෙනි අවස්ථාවේදී මෙයා කරන්නේ වේදනාවයි සංඥාවයි ප්‍රකට කරගන්නවා. ඒ වෙලාවට අපි දන්න හතරේ ධානයේ හොඳ උපේක්ෂාවකුත් තියෙනනේ. සතියකුත් තියෙන. ඒවා මොකුත් නෙමෙයි ප්‍රකට කරගන්නේ. වේදනා සංඥා ටික ප්‍රකට කරගන්න. ඊළඟට පස්සම් බයං චිත්ත සංකාරං අසසිස්සාමේති සික්කති. පස්සම් බයං චිත්ත සංකාරං පස්සිස්සාම සික්කති. වේදනානුපස්සනාවට ආйти හතරෙනි කොටසෙදි මෙයා මොකද කරන්නේ? චිත්ත සංකාරකන වේදනා සංඥා කියන ඒ චිත්ත සංකාර ධර්මයක් සංසිඳුවමින් සංසිඳුවමින් මෙයා ආනාපාන අරමුණු තුළ වාසය කරනවා. ඊළඟට ඊළඟට මෙහෙම දෙයක්ත් තියෙනවා. පීති පරිසංවේදී අසසිස්සාමේති සික්කති. ඒ පීතිය මෙයා ප්‍රකට කරගන්න මේ වාසය කරන්නේ සමාධිය තුල. මෙයා සමාධියෙන් එළියට ඇවිල්ලා මොකද කරන්නේ? ඒ ප්‍රීතිය උදේවැය වශයෙන් දකිනවා. ඒකට කියනවා අසම්මෝහ ප්‍රීතිය කියලා එතකොට. ප්‍රථම ධානයේ තුල ප්‍රීතිය අත්දැකමින් සමාධිගත වීම ආරම්මන ප්‍රීතිය. ඊළඟට ඒ සමාධියෙන් එළියට ඇවිල්ලා අද්දකව ප්‍රීතිය ඇතිවීම නැතිවීම දකිනවා අනිකුත් චිත්තසහිතසික සහිතව ඒක අසම්මෝහ ප්‍රීතිය. ඒ කියන්නේ එතකොට මෙයාට ඒ ප්‍රීතිය ගැන තියෙන්නේ අසම්මෝහ. කියන්නේ නුවණ තියෙන්නේ. මෝහය නෑ. එයා දන්නවා මේ ප්‍රීතිය කියන්නේ අනිත්‍ය ධර්මයක්, දුක්ඛ ධර්මයක්, අනාත්ම ධර්මයක් කියලා.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 එතන මේ වේදනානුපස්සනාවට තිබ්බේ පීටි පරිසංවේදී. දැන් මෙතන මේ චිත්තානුපස්සනාවට අයිති කොටස් හතරේ මොකද්ද තියෙන්නේ? චිත්ත පරිසංවේදී. චිත්තානුපස්සනාවනේ පින්නත් නේ. හිතය ප්‍රකට කරගන්නේ. හිත ප්‍රකට කරගන්න. දැන් අර තියෙන්නේ දැන් සතිපට්ඨාන භාවනාව ගත්තට පස්සේ තියෙන්නේ රාගහිත රාගහිත වශයෙන් දැනගන්නවා විරාගහිත විරාගහිත වශයෙන් දැනගන්නවා මෝහිත මෝහිත වශයෙන් දැනගන්නවා ඒ කියන්නේ අපි දන්නේ හිතත් එක්ක අනිවාර්යයෙන්ම චෛතසික ධර්ම උපදිනවා කියලා දැන් රාගය කියන සිතුවිල්ල උපදිද්දී ඒ ලෝභයනේ ඒ ලෝභයත් එක්ක අපි දන්න හිත උපදිනවා කියලා නමුත් ඔය සතිපට්ඨාන භාවනාව තුළ දැන් චිත්තානුපස්සනාවදි කරන්නේ අනිකුත් චෛතසික ධර්ම ප්‍රකට කරගන්නේ රාග හිත ප්‍රකට කරගන්න, දේශ හිත ප්‍රකට කරගන්නවා. අනිකුත් චෛතසික ධර්මත් එක්ක උපදින මහග්ගත හිත ප්‍රකට කරගන්නවා, අමහග්ගත හිත ප්‍රකට කරගන්නවා, තීන මිද්දේ ප්‍රකට කරගන්නවා. පිනතුන් බලන්නේ ඒ චිත්තානුපස්සනාවට අයිති ඒ චිත්ත විග්‍රහය අරගෙන බලන්න. එතනදී ප්‍රකට කරගන්නේ හිත. අන්න ඒ වගේ තමයි මෙතනදී. වේදනානුපස්සනාවට අයිති කොටස් වෙලා අපි ප්‍රීතිය, වේදනාව, සැපය, සංඥා ප්‍රකට කරගත්තා. දැන් මේ චිත්තානුපස්සනාවට අයත් කොටසේදී චිත්ත පරිසංවේදී අසසිස්සාමේති සික්කති. අන්න චිත්ත පරිසංවේදී පසසිස්සාමේ සික්කති කියන්නේ මෙයා ප්‍රථම ධානය හිත ප්‍රකට කරගන්නමින් වාසය කරනවා. දෙති අධ්‍යාන හිත ප්‍රකට කරගන්නමින් වාසය කරනවා. තති අධ්‍යාන චිත්තය හිත ප්‍රකට කරගන්නමින් වාසය කරනවා. චතුර්ථ අධ්‍යාන හිත ප්‍රකට කරගනිමින් ඒ ධානයට සමවැදිලා ඒ තුල වාසය කරනවා. ඊළඟට අභිප්‍රමෝදයන් චිත්තං. දැන් මොකද කරන්නේ? අභිප්‍රමෝදයන් චිත්තං කියන්නේ මෙයා ධානයට සමවැදෙනවා මේ ධානහිත ප්‍රමෝදයටපත් කරනවා කියන හැඟීම. අන්න එහෙම අදිෂ්ඨානයකින් මේ ප්‍රථම ධානයට සමවැදෙනවා. ඊළඟට ද්විතිය ධානයට සමවැදෙනවා. ඇයි ද්විතිය ධානයෙන් එහාට මේක කරන්නේ නැත්තේ? අපි දන්න ප්‍රමෝදය කියන්නේ ප්‍රීතියේ තරුණ ස්වභාවය. එතකොට ප්‍රීතිය තියෙන්නේ ප්‍රථම ධානය තුලත් ද්විතිය ධානය තුලත් විතරයි. ඒ නිසා මේ අභිප්‍රමෝදයන් චිත්තං කියන එක හිත ප්‍රමෝද කිරීම. හිත ප්‍රමුදිත කිරීම කියන එක අදිෂ්ඨාන කරගෙන සමවැදෙන්න පුළුවන් ප්‍රථම ධානයට ද්විතිය ධානයටත් විතරයි. ඊළඟට අර කලින් වගේම මේ චිත්ත පරිසංවේදී අසසිස්සාමි සික්කති කියන විදිහට හිත ප්‍රකට කරගනිමින් ධානය තුළ වාසය කළා වගේම ධානයෙන් එළියට අවිල්ලා ඒ ධ්‍යාන චිත්තය නාම රූප වශයෙන් විදර්ශනාට ගන්නවා. ඊළඟට අපි ප්‍රමෝදයන් චිත්තං කියන එකෙදිත් එහෙමයි. එතනදිත් ඒ හිත ප්‍රමුදිත කරමින් වාසය කළ එළියට ඇවිල්ලා අත්දැකීම විදර්ශනාට. ඊළඟට සමාදාහං චිත්තං. ඊළඟට විමෝචයන් චිත්තං. අපිට තියෙන කාලය මේ වෙනකොටත් අවසාන වෙලා හින්දා තමයි මේ විදිහට අපි යන්නේ. එතකොට චිත්තානුපස්සනාව අවසන් වෙනවා. අවසාන එක අපි කෙටියෙන් කියන්නම් ධම්මානුපස්සනාව. ධම්මානුපස්සනාවේදී පින්නත් සිද්ධ වෙන්නේ බලන්න අනිච්චානුපස්සී අසසිතාම සික්කති. මොකද කරන්නේ? දැන් මෙයා අර අත්දකින ආනාපාන අරමුණ පංච උපාදානස්කන්ධ වශයෙන්ම අනිත්‍ය වශයෙන් දකිමින් ආස්වාස කරනවා ප්‍රසආස ඒ තුලම නැවත නැවත නැවත නැවත හිත අරගෙන යනවා. විරාගානුපස්සී අසස්සාම සික්කති පස්සස්සාම සික්කති. අර ඒ ඒ අනිච්ඡානුපස්සනාව තුලම ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට දවසක් දෙකක් මේ සති ගානක් හරි වෙන්න පුළුවන්. මේක හොඳට මේ ආනාපාන අරමුණේ ඇතිවීම නැතිවීම දකිමින් කියන්නේ පංච උපාදානස්කන්ධ ධර්මයක් විදිහටම දකිමින්. පුරුදු කර කර පුරුදු කර කර යද්දි මෙයාට මොකද ඇති වෙන්නේ? තදංග ප්‍රහාණති වෙනවා කෙලෙස් ධර්මවල. එතකොට මේ තදංග ප්‍රහාණය තුල තදංග ප්‍රහාණයට මෙයාපත් වෙන්නේ අර අනිච්චානුපස්සී අසසිස්සාමිති සික්කති කියන තැන ඇතිවීම නැතිවීමනේ මෙයා දැක දැකද ඉස්සරහට ආවේ. උදේවැය තුලනේ වාසය කළේ. දැන් විරාගානුපස්සී කියන තැනට එනකොට ඇතිවීම නෙවෙයි ප්‍රකට වෙන්නේ නැතිවීම. භංගය ප්‍රකට වෙන්නේ. එතකොට විරාගානුපස්සී අසසිස්සාම් සික්කටි සහ විරාගානුපස්සී පස්සෙස්සාම් සික්කටි කියන්නේ මෙයා ඒ ආනාපාන අරමුණේ සංග්‍රහ කරගත්තේ පංච උපාදානස්කන්ධ ධර්මයේ බිඳීමයි දැන් මෙයාට ප්‍රකට වෙන්නේ. ඊළඟට නිරෝධානුපස්සී කියන්නේත් විරාගානුපස්සී වගේම පංච උපාදානස්කන්ධේ නිරෝධයේම නිරුද්ධ වීම ප්‍රකට කර කර ප්‍රකට කර කර ඉදිරියට යෑමක්. ඊළඟට පරිනිස්සග්ගානුපස්සී කියන්නේ ඔන්නේ අනුච්ඡානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී කියන ඔන්නෝ කාරණා තුන ඉස්සරහට යන කෙනාට මොකද වෙන්නේ? පරිනිස්සග්ගානුපස්සී කියන්නේ පංච උපාදානස්කන්ධය વિશેෂේ තියෙන සියලුම තණ්හා දෘෂ්ටිමාන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වීම හෙවත් නිර්වාණය දර්ශනය වීම මාර්ගහිත ඉපදීම. ඉතින් තථාගතයන් වහන්සේ මේ මහා පින් මහා භික්ෂුන් වහන්සේලා නවක ස්වාමීන් වහන්සේලා පිරිවරාගෙන මෙහෙම මේ ආනාපාන සති සමාධි දේශනාව දීර්ඝ දේශනා කරලා ඊළඟට සඳහන් කරනවා පින්වත් මහණෙනි මෙන්න මේ කායानुපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන පියවර 14කින් මේ වැඩෙන භාවනාව තුළ යම් සිහියක් තිබ්බනම් ඒ ඒ අනුපස්සනාවට අදාළ ඒක සති සම්ප්‍රොච්ඡංගය. ඒ ඒ අනුපස්සනාවට අනුබද්ධ නුවණක් තිබ්බනම් මේක ධම්මජේ සම්ප්‍රොච්ඡංගය. ඒ ඒ අනුපස්සනාවන්ට අනුකූලව යම් ප්‍රීතියක් තිබ්බනම් ප්‍රීති සම්ප්‍රොච්ඡංගය. වීරියක් තිබ්බනම් උත්සාහයක් තිබ්බනම් විරිය සම්ප්‍රොච්ඡංගය. සමාධියක් තිබ්බනම් සමාධි සම්ප්‍රොච්ඡංගය. ඊළඟට පස්සද්ධියක් තිබ්බනම් පස්සද්ධි සම්ප්‍රොච්ඡංගය. උපේක්ෂාවක් තිබ්බනම් උපේක්ෂා සම්ප්‍රොච්ඡංගය. අන්න ඒ විදිහට ආනාපාන සතිය තුළින් සතිපට්ඨානය සතර සතිපට්ඨානය වැඩෙන හැටි සතර සතිපට්ඨානය වැඩෙන අතරේ සප්ත බුද්ධංගව වැඩෙන හැටි ඊළඟට සප්ත බුද්ධංගයන්ගේ වර්ධනය තුළ අවබෝධය සිද්ධ වෙන හැටි බුදුරජාණන් වහන්සේ බොහොම අපූර්වට මේ ආනාපාන සති සූත්‍ර සංග්‍රහ කරලා තියෙනවා. ඉතින් එතන හිටපු ගෞරවනීය මහා සංඝරත්නය ඒ මහා භික්ෂුන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා බොහෝම සන්තෝෂයෙන් තථාගතයන් වහන්සේගේ ආනාපාන සති සූත්‍ර දේශනාව සතුටින් පිළිගත්ත කියලා සූත්‍ර දේශනාව අවසානයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් හැම දිනාටම අපි ආරාධනා කරනවා මේ වෙනකොටත් ආනාපාන සති භාවනාව සිදු කරමින් ඉන්නවනම් පින්නතුනි ඒක තවත් ගොඩාක් වර්ධනය කරන්න.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 ආකාසට්ඨාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මම් පරන්ති